නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සෑම නාම රූපයක් තුලින්ම තමන්ව අව탁සේරු කර ගැනීමත් සියල්ලන්ට වඩා තමන් දැනුමෙන් ප්‍රඥාවෙන් ගුණවලින් බාලයි කියලා අනිත් අය ඉදිරියේ නාම රූප ඉදිරියේ යටහත් පාත්කම කියන ಗುಣධර්මයේ වඩාගන්නේ කෙසේද කියන එකක් තමයි අද අපේ විශේෂ සාකච්ඡාව. අපි ලබාපු මිනිසත් භවයේ තුල අපි ජීවත් වෙන ආයුෂ් කල්පයේ තුල මේ යටහත්පාත්කම කියන ගුණේ නැති නිසා අනන්ත අප්‍රමාණ අපේ චරිතය පිරීමටපත් වුණා. යටහත්පාත්කම සෑම තාපසයෙක් ළඟම තිබිය යුතු විශේෂ උත්තරීතර ගුණධර්මයක් වශයෙන් දේශනාවේ සඳහන් වෙනවා. එනම් මේ යටහත්පාත්කම අපි සමහර අවස්ථාවලදී අපේ චරිතවලින් අපි පිළිබිඹු කරලා තියෙනවා. අපගේ චරිතවල සමහර අවස්ථාවලදී පමණක් යටාත්පාත්කම තිබුණ බවට අපට මතකයන් තියෙනවා. හැබැයි සම්පූර්ණ ජීවිතය ගත්තාම යටාත්පාත්කම නැතිව ඊතුවාකාරකමෙන් උඩඟුකමෙන් මහාන්නෙන් කටයුතු කරපු අවස්ථා අනන්තයි අප්‍රමාණයි. අපේ ජීවිතවල ගොඩාක් දැඩි සිතක් ඇති දරුණු චරිතයක් වෙන්න මේ යටාත්පාත්කම නැතිකම විශාල ප්‍රශ්නයක් වෙලා තිනවා. එහෙනම් අපේ තපස් ජීවිතයට මේ යටහත්පාත්කම කොහොමද ගුණයක් වන්නේ? ඒක ගුණයක් ලෙස වඩාගන්නේ කොහොමද කියන කාරණාව අපි හැමෝටම ගොඩාක් වැදගත්. අපි මේ ලෝකේ ඉපදිච්ච දවසේ ඉඳලාම අපි පුරුදු පුහුණු කරලා තියෙන්නේ අපට උගන්වලා තියෙන්නේ කිසිම දෙයකට යටත් වෙන්නේ නැතුව ජීවත් වෙන ක්‍රමවේදයක්. කුමක්ද? පුංචි කාලේ ඉඳලාම අපට පුරුදු කරනවා මේක අපේ සෙල්ලම් බඩුව පුතාගේ බෝනික්කා පුතාගේ කරත්තේ කියලා පොඩි කාලේ ඉඳලා දෙමව්පිය අපට කියලා ලෝකයක් අදලා දෙනවා. අපට කියලා යම්කිසි රටාවක් පුරුදු කරනවා මෙන්න මේ විදිහට තමන්ගේ ඒ ලෝකේ නඩත්තු කරගෙන ජීවත් වෙන්න ඕනේ කියලා. ටිකක් අපි ලොකු වුණාට පස්සේ පාසල් අධ්‍යාපනය තුලින් අපට උගන්වනවා කිසිම කෙනෙකුට අතපාන්න නැතුව කිසිම කෙනෙකුට යටත් වෙන්නේ නැතුව රස්සාවක් කරගෙන හම්බ කරගෙන Tamanට ඕනෑ විදියට නිදාසේ ජීවත් වෙන්න ක්‍රමවේදයක් උගන්වනවා. ඒක වරදක් නෙමෙයි. ඒක අද සම්ප්‍රදාය දරුවන්ට දිය යුතු දෙයක්. නමුත් ඒ දේ තුලින් අපි නොදැනුවත් යහපත් දේවල් වලට අමතරව අයහපත් දේකුත් ලැබිලා තියෙනවා. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ශාසනය පවතින කාල සමයේදී උන්වහන්සේ දැක්කා මේ අඩුව. මොකද්ද මිනිස්සු කිසිම කෙනෙකුට යටත් නැහැ. මිනිස්සු කිසිම කෙනෙකුට යටත් වෙන්න කැමති නැහැ. මිනිසෙක් මිනිසියෙකුට නියතමානී වෙන්න කීකරු වෙන්න එකඟ නැ මෙන්න මේ ಗುಣ නිසා මිනිස් ಗುಣධර්ම පිරියනවා කියන එක දැකලා තමයි පිණ්ඩපාත චාරිත්‍රය කියන එක දේශනා කළේ කොමක්ද පිණ්ඩපාත චාරිත්‍රය ඉල්ලාගෙන කන එහෙම නැත්නම් යාචකයෙක් වශයෙන් ජීවත් වෙන ප්‍රතිපදාව දැන් අපට සිද්ධ වෙනවා අපේ වංශයේ පැත්තකින් තියලා දැන් අපට සිද්ධ වෙනවා අපේ පෝසත්කම් අපේ වත්කම් ටික පැත්තකින් තියලා දැන් සියලෝම කෙනාට යටහත් වෙන්න සිද්ධ වෙනවා නේද? අන්න මේ යටහත් වෙනකොට පහත් වෙනකොට එයාගේ මානසිකත්වය අනිත් අයට වඩා වටිනාකමෙන් අඩු වෙනකොට එතකොටයි බබලෙන්නේ. ගෝයන් කරල් කෙලින් හිටනවා නම් හොඳට මේ ගල්ලින්නක් වාගේ ගෝයන් කරල් කෙලින් හින්න කාලවලදී මිනිස්සු කවදාවත් කියන්නේ අස්වන්න සරුයි කියලා. ඇයි එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි කරල් හොඳට පැහිලා බර වුණාට පස්සේ කෙලින් ඉට ගන්න බැරි ගොයන් කරල් ටික දෙකට තුනට නැමිලා පාත් වෙලා බර වෙලා කඩම් වැටෙන්න තරම් ඒව පාත් වුණාට පස්සේ දැන් අපි කියනවා අස්වැන්න මේසරේ ගොඩාක් සරුයි කියලා. ඇයි අපි දන්නවා ගොයන් කරලට ඌලන්න බැරි තරම් අස්වැන්න බර වෙලා. එහෙනම් අපේ ಗುಣධර්ම වැඩෙනකොට අපේ යටහත්පාත්කම තියෙන්න ඕනේ නේද? උණ අපඳුර මෝරලයි කියලා දැනගන්නේ ඒකේ අග්ගිස්ස නැවෙන ප්‍රධාරිතාවට අනුව. නැවෙන්නේ නැත්තම් අපි දන්නවා තවත් වැවෙන්න තියෙනවා. තාම එලේ අයිය වෙලා නැහැ කියලා අපි දන්නවා. මෝරන්න මෝරන්න ගහේ දිග ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන නැමෙන්න පටන් ගන්නවා. එහෙනම් Taman උස කියලා ඒ උණපඳුර වලට මාන්නයක් නෑ නේද? එහෙනම් සිතක් නැති උණපඳුර වලට මේ වගේ ಗುಣධර්ම තියෙනවා නම් සිතක් තියෙන කල්පනා කරන්න පුළුවන් ආයතන වල අවබෝධය තියෙන අපට මීට වඩා යටහත්පාත්කම තියෙන්න ඕනේ නේද? මම වයසින් වැඩි හිටියා කියන මාන්නේ අපට තියෙනවා නේද? වස් වලින් වැඩි වුණාම වස් වැඩි කියන මාන්නේ තියනව නේද? අනිත් අයට වඩා සිල් වැඩි කියන මාන්නේ අපට තියෙනව නේද? අනිත් අයට වඩා පිළිවෙලයි කියන මාන්නේ තේනව නේද? අනිත් අයට වඩා මං හොඳට පැම්පාස් වෙලා හොඳට පිරිසිදුවට සිවුරු අඳගෙන පිරිසිදු භික්ෂුවක් අනිත් අය වාගේ අපිරිසිදු නෑ. අනිත් අය වාගේ ගඳ නෑ. මම බොහොම පිළිවෙලට පිරිසිදුට ඉන්නවා කියන මාන්නේ තියනව නේද? ඒ සෑම මොහොතක් තුළම අපේ යටාත්පාත්කම අතුරුදන් වුණා යටාත්පාත්කම කියලා කියන්නේ අපි මේ ලෝකයේ අසරණයි කියන එක පිළිගන්නවා කියන මානසිකත්වය අද අපි තුළ නැත්තේ තේ මානසිකත්වය අද මේ ලෝකයේ ජීවත් වෙන කවුරුවත් තමන් අසරණයි තමන් අනිත් අයට සාපේක්ෂව ගොඩාක් අන්ත අසරණභාවයට පත් වෙලා කියන එක පිළිගන්නේ නැහැ පිළිගන්න එකඟ නැහැ ඇත්ත කතාව නම් පුත්තාමත්ති ධනම්මත්ති ඉතිබාලෝ වියඤ්ඤති අත්තායි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං මේ ලෝකේ Tamanට Tamanවත් පීඩ වෙන්න බැරි වෙනකොට Tamanට භාර්යාව දරුවෝ ධන ධාන්‍ය සම්පත් කියන මොකවත් නැත්නම් Taman කොච්චර අසරණ වෙලාද එහෙනම් අපි හිතාගෙන ඉන්නවා අපට ඥාතියෝ ඉන්නවා, දරුවෝ ඉන්නවා, මිත්‍රයෝ ඉන්නවා, දායකයෝ ඉන්නවා. මේ කට්ටිය අරක කරයි, මේ කට්ටිය මේක කරයි, මේ කට්ටිය අපට පීඩ වෙයි. ප්‍රශ්නයක් වුණාම එක පණිවිඩයයි ඒ කට්ටිය ඇවිල්ලා අපි උත්සාහගෙන ගිහිල්ලා හැමදේම කරයි කියන මේ මාන්නේ අපට තියෙනවා නම් ඒ කියන්නේ තාම යථාර්ථය තේරුම් අරන් නෑ නේද? කවුද මේ කියන්නේ මට භාර්යාව ඉන්නවා දරුවෝ ඉන්නවා ධන ධාන්‍ය සම්පත් තියෙනවා කියලා කියන්නේ අඥානයලු පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ වියඤ්ඤති බාලයා කියලා කියන්නේ අඥානයා එහෙම නැත්නම් අවිද්‍යාවේ ඉන්න කෙනා එහෙනම් මෙච්චර කාලයක් අපේ වත්කම් පිළිබඳව අපිට විශාල ඒ බලාපොරොත්තු තිබුණා නම් ධෛර්යයක් තිබුණා නම් ඒක තුළින් මම මෙච්චර කාලයක් බාලයෙක් වශයෙන් ජීවත් වෙනවා කියන එක ඔප්පු වෙනවා නේද මට වත්කමක් තිබුණා මට ආදායමක් තිබුණාම මාසෙට මට ලැබෙන යම්කිසි වත්කමක් තිබුණාම මේ වත්කම නිසා මට ධෛර්යයක් ඇති වෙලා නැද්ද? මගේ වැඩ ටික මට කරගන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය ඇති වෙලා නැද්ද? ඒම විශ්වාසයක් තියෙනවා නම් එයා බාලය කියන එකයි ඒ ධම්මපදෙන් කියන්නේ. ඒ බාලයා දන්නේ නැහැ. Tamanට Tamanවත් පීඩ වෙන්න බෑ. ඒ වගේ තත්වයක කොයිද ධනයක්, කොයිද ආදායමක්, කොයිද වත්කමක්, කොයිද අම්මෙත් තාත්තෙක් දරුවෙක් එහෙනම් අපේ යටාත්පාත්කම කියන මේ ගුණය අපේ ජීවිතයට මොනතරම් ශ්‍රේෂ්ඨද? භාග්‍යතුන් වහන්සේගේ ශාසනය ජීවත් වෙන්න කැමැති හැමෝම යටාත්පාත් විය යුතුයි. තමන් අනිත් අයට සාපේක්ෂව ගොඩාක් පල්ලෙය මට්ටමින් ඉන්නවා කියන මානසිකත්වය තමන් හදාගත යුතුයි. අද අනන්ත අප්‍රමාණ අපේ සත්පුරුෂ ගුණාංග අසත්පුරුෂ ගුණාංග බවට පත් වෙලා තියෙන්නේ මේ යටහත්පාත්කම නැති නිසා. සමහර අවස්ථාවලදී අපි වැඩිහිටියෙක් වෙලා ඉන්නකොට අපට දෙන්න තියෙන ඒ ගෞරවය තවත් කෙනෙකුට දුන්නාම අපේ සිත කොඳුරනවා මමයි වැඩිහිටියා මටයි ඉස්සෙල්ලාම බත් දෙන්න ඕනේ මටයි ඉස්සෙල්ලාම පැන් දෙන්න ඕනේ මටයි මූලාසනේ දෙන්න ඕනේ බලන්නකෝ අර බාලයාට මුල් තැන දුන්නයි කියලා අපේ සිත කොඳුරන්නේ නැද්ද ඒ කියන්නේ Taman තාම යටහත්පාත් වෙලා නැහැ. සාසනය පැවිද්ද තිබුණොත් මට ඇති ಗುಣධර්ම වඩාගෙන rahat වෙන්න මට අවස්ථාව පරිසරය තිබුණොත් ඇති කිසිම මූලාසනයක් මට ඕනේ ඔක්කොම කට්ටිය වළඳලා ඉවර වෙලා ඒ ඉතුරු වෙන ඉඳුල් ටික මට ලැබුණොත් ඇති කියන මානසිකත්වය තාම ඇවිල්ලා නැහැ නේද? ඒක තමයි ආර්ය මාර්ගයේ ಗುಣධර්මය අපි තුල නැති ಗುಣධර්මය. එහෙනම් මට අග්‍ර කොටස අවශ්‍ය නැහැ. අග්‍ර කොටස යම්කිසි උත්මේ ගත්තා දැන් රාත් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ගත්තා දැන් සෝවාන් සකු르දාගාමි අනාගාමි වෙච්ච කෙනෙක් ගත්තා දැන් මට වඩා බාල වුණා ගුණධර්ම වඩපු තාපසයෙක් ගත්තා දැන්. හැබැයි ඉතුරු වෙලා විසි කරන්න මොනවාර තිබිලා ඒ ටික මට ලැබුණොත් ඇති කියලා කියනකොට ඒ උත්මයා සුදුසුකම් ලබනවා. තථාගතයන් වහන්සේට පස්සේ ඒ අග්‍ර කොටස වළඳන්න එයාට හිමිකම ලැබෙනවා එහෙනම් අපි නියතමානී වෙන තරමට යටාත්පාත් වෙන තරමට තමයි අපට මේ සමාජයේ ගෞරවය ලැබෙන්නේ ශාසනයේ මූලාසනය ලැබෙන්නේ අපි අපට මාන්නයක් හදනවා නම් ඉතුවක්කාරකමක් හදනවා නම් ඒක තුළින් වටිනාකමක් නිර්මාණය කරනවා නම් ඒ සෑම මොහොතෙම අපි අව탁සේරු වෙලා අවලංගු කාසියක් වෙලා පැත්තට විසි වෙලා යනවා එදා මහරහතන් වහන්සේලාගේ චරිතවල අපි අනන්ත අප්‍රමාණ දකිනවා ඒ ගුණධර්ම පුංචි සාමණේර ස්වාමින් වහන්සේලාට වස්වැඩි ස්වාමින් වහන්සේලා ගරු කරපු ඒ යටාත්පාත්කම අපි දකිනවා පෝටලයේ හාමුදුරුව හොඳම උදාහරණය. වස්සඩි ස්වාමින් වහන්සේලාට පොඩි හාමුදුරගොල්ලෝ අවවාද අනුශාසනා දුන්නාම උන්වහන්සේලා ඒකට නිඳාපාස කරන්න ඒක දෝත්මුදිනේ සාදුකාර දීලා පිළිගත් ඒ මහරහතන් වහන්සේලාගේ චරිත ගුණාංග අපි 80 මා ශ්‍රාවක චරිත වලින් කියවලා තියෙනවා තාම අපට බැරි වුණා අපේ සහෝදර සංඝයාත් එක්ක යටහත්පත් වෙන්න. අපේ තියෙන ಗುಣධර්ම වලින් අපි ඒ හයට වඩා වටිනාකම අඩු කරගන්න අපි දක්ෂ වුණේ නැහැ. වටිනාකම වැඩි කරන්නයි දක්ෂ වුණේ. එයාට කලින් මම රාත් වෙන්නට ඕනේ. මෙයාට කලින් මම සෝවාන් වෙන්නට ඕනේ. එයාට කලින් ප්‍රඥාවට සමවදින්න ඕනේ. අර කට්ටියට කලින් මම උපසම්පදා වෙන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ මට වඳිනවා. බැරි වෙලාවත් ඒගොල්ලෝ උපසම්පදා වුණොත් මට කලින් මට වඳින්න වෙනවා. මට පස්සේනේ මාන උනේ. මට පස්සේ මාන වෙලා උපසම්පදා වුණොත් මං වඳින්න එපාය. ඒ කට්ටියට පිටිපස්සෙන් යන්න එපාය. මෙන්න මේ නියතමානිකම වෙනුවට අපි මාන්නය හදාගෙන යටාත්පාත්කම වෙනුවට උඩඟුකම හාංකාරකම ඉතුවක්කාරකම හදාගෙන අපේ චරිතය අපි විසින්ම නැති කරගෙන අපිරිසිදු කරගෙන නැද්ද අද සමහර ස්වාමින්වහන්සේලා අතර තියෙනවා සමහර ස්වාමින්වහන්සේලාට වඳින්නේ මොකද්ද හේතුව කියලා බැලුවාම මට පස්සේ මාන උනේ උපසම්පදාවෙන් ඉස්සර වුණා ඒ නිසා මම වඳින්නේ ඒක අසාධාරණයි කියලා කියනවා හැබැයි පුංචි ඒ 12 අවුරුදු ඒ රාතන් වහන්සේට අවුරුදු 40ක් විතර වයස තියෙන ඒ පෝටලේ ඒ මානායක හාමුදුරුව දනගාලා වැඳ ඒ යටාත්පාත්කම දැන් අපි සීකර ගන්න අවශ්‍යයි නේද? ඒ මානායක හාමුදුරන්ට ඒ තරම් නියතමානී ගුණයක් තිබුණා නම් යටාත්පාත්කමක් තිබුණා නම් ඒ ශ්‍රේෂ්ඨ උත්තමයා රාහත් වෙලා නැති වුණත් පෝටලේ කියන නමට වඳින්න වටිනවා නේද? ඒ තරම් ඒ පුතුජන ස්වභාවය තුල තුන්වහන්සේට ඒ තරම් ශ්‍රේෂ්ඨ ගුණ තිබුණා. අපි මේ තරම් ආර්ය මාර්ගය දැනගෙන මේ තරම් තපස් ජීවිතයක් ගත කරන අපි තුල ඒ ගුණ ධර්ම නැහැ කියලා කියන්නේ අපි මොනතරම් පුතුජනද මොනතරම් දුර්වල චරිතයක්ද මොනතරම් නිന്ദාසහගත තාපසයෙක්ද අපි මේ අඩුපාඩුකම් මේ දුර්වලකම් අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපි මාන්නෙන් කටයුතු කරලා තියෙනවා, බාලයන්ට අපාස කරලා තියෙනවා, නිඳා කරලා තියෙනවා. සාමනීර කට්ටියට අපි සලකන්නේ අවලංගු කාසියක්. එහෙම නැත්නම් කුඩම්මගේ දරුවන්ට වාගේ සලකන්නේ. ඇයි? ඒගොල්ලෝ සාමනීරයෝ කියලා අපි ඒ කට්ටියට සලකන්නේ අර gedara වහල්ලුන්ට වාගේ. එදා එහෙම සම්ප්‍රදායක් තිබුණේ මානදම් පුරනවා නම් ಗುಣධර්ම වඩනවා නම් සෑම කෙනාටම කතා කළේ සහෝදර සංඝයා කියලා. එතන වස් ප්‍රශ්නයක්වත් සාමනීර ප්‍රශ්නයක්වත් නෙමෙයි තිබුණේ ප්‍රඥාවට ගලු කරා සෝවාන් ඵලයට ගරු කරා සකු르දාගාමි ඵලයට ගරු කළා අනාගාමි ඵලයට ගරු කළා රාහත් ඵලයට ගරු කළා ಗುಣධර්ම වලට ගරු කරා ආචාර කළා එන්න එන්න අතනයි මේ ප්‍රශ්නේ තිබුණේ අද අපි හතර තියෙන ප්‍රශ්නය අපේ මාන්නීතුවක්කාරකම උඩඟුකම නිසා අපි අලුත් අලුත් ප්‍රශ්න අදාගෙන තියෙනවා ඒගොල්ලෝ තිබිච්ච මානසිකත්වය අද අපට අහිමි වෙලා එහෙනම් අපි ඒ තථාගතයන් වහන්සේ ජීවමානව වාසය කරන කාලේ එදා තිබිච්ච ඒ මානසිකත්වය අද අපට ඉමි වෙන්නට ඕනේ. ඒ මානසිකත්වයට අපිපත් වෙන්නට ඕනේ. ඕනම වෙලාවක ඕනම කෙනෙක් රාත්‍රිය හැකි. ඕනම වෙලාවක ඕනම කෙනෙක් මාර්ගඵලයටපත් විය හැකි. අන්න ඒ මානසිකත්වය අපි තුල තියෙන්නට ඕනේ. සෑම මොහොතෙම අපි අනිත්‍යයට ගරු කරන්න පුරුදු වෙන්නට ඕනේ. අපි හැමෝගෙම ඉදිරියේ යටහත්පාත් වෙන්නට අපගේ සිතට අපි පුරුදු කරන්නට ඕනේ. ඒ අඩුව අපි අදා ගන්නට ඕනේ. මේ කට්ටිය ගියෝ මේ කට්ටිය මොනවද දන්නේ මේ කට්ටිය මේ කාලා බීලා පංචකාම පිනවන කට්ටිය කියලා අනිතට නිନ୍ଦා අපාස කරලා අපට අපේ මාන්නයක් ඇති කරගත්තේ නැද්ද? ඊතුවක්කාරකමක් ඇති කරගත්තේ නැද්ද? නැති වටිනාකම අපිට අපි නිර්මාණය කරගත්තේ නැද්ද? සමහර විට අපි තාම පුතුජනයි අර බැනුම් ආගෙන බිම්බලාගෙන වැඳගෙන ඉන්න ගීයා සමහරට අනාගාමි වෙන්න පුළුවන්. දැන් අපිට වෙන தත්ත්වය කුමක්ද? කවදාවත් අනාගාමි වෙන්න බෑ. එහෙම වුණොත් ඒ අනාගාමි වෙච්ච කෙනාට බැනුම් ආන්න සිද්ධ වෙනවා. ඇයි බැනලා තියෙන අනාගාමි කෙනෙකුට? එහෙනම් මේ ලෝකයේ කිසිම කෙනෙක් අව탁සේරු කරන්නේ නැහැ. ගියෝ මාර්ගඵලවල ඉන්න පුළුවන්, ගියෝ rahat වෙලා ඉන්න පුළුවන්. මේ ලෝකයේ ඕනම මොහතක ඕනම දෙයක් වෙනස් වෙන්න පුළුවන්. ඒ සෑම දෙයක්ම වෙනස් වෙන සුළුයි කියලා දැනගෙන අපි ධර්මානුකූල ඇසෙන් බලන්නට ඕනේ. හැම මොහොතෙම අනිත්‍යයට වඩා තමන්ව අව탁සේරු කරන්නට ඕනේ. ඒක තපස් ගුණයන්. අපට මතකයි තපස් ජීවිතවල බොහොම පුංචි කෙනෙක් ඉන්නවා. එයාට කිසිම ගුණයක් නැහැ. මොම එයාට අව탁සේරු කරනවා. ඇයි? එයා කිසිම ගුණයක් වඩන්නේ මොකවත් තේරෙන්නේ කිසිම දෙයක් තේරෙන්නේ නැති නිසා එයාව නිතරම අව탁සේරු කරනවා. මොම එයාව සමච්චලයටපත් කරනවා. බලන්න මේ තරම් හොඳ પરම්පරාවක් ඉපදිලා මේ තරම් ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන මෙයාට කිසිම දැනුමක් නැහැ. කිසිම ගුණයක් වඩන්නේ නැහැ කියලා එයාට නිතරම මිනිස්සු අව탁සේරු කරනවා. ආශ්‍රමයේ ආචාර්යවරයා හැමෝගෙම ආනවා ඔය පුතා මොනවද වැඩුවේ? මේ පුතා මොනවද වැඩුවේ? අර පුතා මොනවද වැඩුවේ කියනකොට සෑම ශිෂ්‍යයෙක්ම ඇවිල්ලා තමන් වඩපු දේවල් කියාගෙන කියාගෙන යනවා. හැමෝම සාදු කියනවා. හැමෝම සාදු කියන හරි සන්තෝසයි. ගොඩාක් ಗುಣ වඩපු කට්ටිය. අර දුර්වලම කෙනා මොකවත් වඩන්න තේරෙන්නේ නැති කෙනා, ඒ අව탁සේරු වෙච්ච කෙනා, නින්දාවටපත් වෙච්ච කෙනාට අන්තිමට එන්න කියලා පුතා මොනවද වැඩුවේ කියලා කියනකොට එයාගේ ඇස්වල කඳුළුත් එක්ක වැඳගෙන කියනවා කාරණාවක් මෙන්න මේ ආකාරයට ස්වාමිනී මට ಗುಣ වඩන්න තේරෙන්නේ මට ප්‍රඥාව අඩුයි මට මොකවත් වටා ගන්න බෑ. නමුත් මේ කට්ටිය ගොඩාක් ප්‍රඥාවන්තයි. මොම ಗುಣ වඩනවා. ඒ නිසා මට මොකවත් වඩන්න තේරෙන්නේ නැති නිසා ගුණ වඩන කට්ටියට මම උපස්ථාන කළා. ඒ කට්ටිය අමදින්න තිබිච්ච සියලුම තැන් මම ඇමදුවා. ඒ කට්ටියගේ රෙදි වේලෙන්ද දාලා තියෙනවා මං ලස්සනට අරගෙන නවලා කුටි වලට ගින් තිබ්බා. දානශාලාව වත කරන ස්වාමින් වහන්සේලාට මමත් ගින් උදව් කරලා උන්වහන්සේලාගේ කාලේ ඉතුරු කළා වැඩිපුර වඩා ගන්න. මේ විදියට ಗುಣ වඩන හැමෝගෙම ಗುಣ වඩා ගන්න මං උදව් උදව් කළා මට වඩන්න මොකවත් තේරෙන්නේ නැහැ කිව්වාම ගුරුවරයාටත් කම්පාවක් ඇති වුණා. අනේ මේ තරම් ගුණයක් මේ ගුණේ කවුරුත් වඩලා නැහනේ. මට වඩන්න බැරි නිසා යා කම්පා වුණේ නැහැ. द्वේෂය ඇති කරගත්තේ නැහැ. අනිත් අයට අපහාස නින්දා කරගෙන වෛර බැඳගත්තේ නැහැ. මට වඩන්න බෑ කමන්නේ. වඩන කට්ටිය හරි හොඳට වඩපුවා දෙන් කියලා අනිත් අයගේ ಗುಣ වඩන්න උදව් කරපු නිසා උන්වහන්සේ ඒ අයටත් වඩා ශ්‍රේෂ්ඨ ගුණයක් වඩලා ඒ උත්සවයේ තුලදී ගෞරවයට පත් කළේ ඒ පුංචි කෙනා එහෙනම් අපේ ජීවිතවල ಗುಣවඩන කට්ටියට අපි විරුද්ධ වෙන්නේ නැද්ද? භාවනා කරන ස්වාමින් වහන්සේලාට බනින්නේ නැද්ද? කොයි වෙලේ බැලුවත් කුටිය වාගෙන භාවනා කරනවා අදම බුදු වෙන්න මේ හදන්නේ කියලා අපි බැනලා නින්දා අපාස කරන්නේ නැද්ද? සද්දබද්ද දාලා අපි උන්වහන්සේගේ භාවනාවට පීඩා කරන්නේ නැද්ද? උන්වහන්සේ වින එක කර්ම කරන්නේ උන්වහන්සේ වත්පිළිවෙත් කරන්නේ වැඩ දෙන්න ඕනේ කියලා උන්වහන්සේගේ තපස් ජීවිතයට ඉරියරින්සා ලැබෙන විදියට උන්වහන්සේගේ ජීවිතයට කරදර දුක ලැබෙන විදියට අපි උන්වහන්සේට වැඩ රාජකාරි පවරන්නේ නැද්ද එහෙනම් අදත් අපේ ජීවිතවල තියෙන අනන්ත අප්‍රමාණ අපට වඩන්න බැරි වෙච්ච එක තවත් කෙනෙක් වඩනවට අපි කැමති අපට නොලැබෙන ප්‍රඥාවක් තවත් කෙනෙකුට ලැබෙනවට කැමති අපට නොලැබෙන ප්‍රත්‍යයක් තවත් කෙනෙකුට ලැබෙනවට කැමති ඒක හොඳට දකින්න පුළුවන් අටපිරිකරයක් අරගෙන එන උපාසක පින්වතෙන් පින්කමේදී අර බලාපොරොත්තුෙන් ඉන්න මූලාසනේ ඉන්න ස්වාමින්වහන්සේට නොදී මැද ඉන්න කාට කෙනෙකුට දුන්නාම අර මූණවල් ඔක්කම අර 500ට ගත්ත දේ 50ට දුන්නා වගේ නැද්ද අපේ අපේ මූණවල් වල කෝණය ඇදේට යන්නේ නැද්ද? ඒ කියන්නේ අපිට ලැබෙන්න තියෙන දේ අපිට ලැබෙන්නට ඕනේ. ඒක තව කෙනෙකුට ලැබෙනවට කිසිසේත්ම අපි එකඟ නැහැ. මේක අනාර්ය ගුණ අපට ලැබුණත් කාට ලැබුණත් සාසනෙට ලැබුණයි කියලා එහෙම අපි හිතන්න අපේ මානසිකත්වය ඇදිලා නැහැ නේද? ඇයි අපටම ලැබෙන්න ඕනේ තවත් කෙනෙකුට ලැබුණාම අපට ලැබෙන ප්‍රීතිය සන්තෝෂය ඒක තවත් කෙනෙක් වින්දාම අපිට ඒක සන්තෝෂයක් නෙමෙයිද? එහෙනම් මේ විදියට අපි මේ ලෝකේ සෑම මොහොතක් ගානේ අනිත් අය ඉදිරි අපි යටාත්පාත් වෙන්නට ඕනේ. යටාත්පාත් වෙන එක ಗುಣධර්මයක් වශයෙන් වඩන්නට ඕනේ. සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ අනිත් අයගේ යහපත පිණිස අපිව අපි අව탁සේරු කරගන්නට ඕනේ. ඒක ගුණයක් වශයෙන් වඩන්නට ඕනේ. යම්කිසි ස්වාමින් වහන්සේ නමක් අවවාදයක් දෙනකොට යම්කිසි උපදේශයක් දෙනකොට එකපාරටම අපේ වචන වලින් එන එකක් තමයි ඔබ වහන්සේ මොනවද දන්නේ මන් තරම් මම මේක රස්සාවක් වශයෙන් කළා මම මේක පුරුදු පුහුණු කළා අවුරුදු 50ක් විතර මමනේ මේක සම්පූර්ණයෙන් දන්නේ ඔබ වහන්සේ මොනවද දන්නේ ඊයේ පෙරේදා ඉපදිච්ච කට්ටිය කියලා අපි අපාස කරන්නේ නැද්ද ඒ කියන්නේ අපි තුල තාම යටාත්පාත්කම නැහැ. එහෙනම් ඒ උත්තමයා යම් කිසි දෙයක් දැනගෙන තමයි ඒ කියන්නේ. ඒ උත්තමයා යම් කිසි දෙයක් තේරිලා තමයි කියන්නේ. එහෙනම් ඔබ වහන්සේ කියන කාරණාව අපට පැහැදිලි නැහැ. අපට අනුකම්පා කරලා තේරුම් කර දෙන සේක්වා කියලා අපට නියතමානී වෙන්න පුළුවන් නම් අන්න අපේ යටාත්පාත්කම එතන පානක් වාගේ ආලෝකමත් වුණා නේද? එහෙනම් තවත් කෙනෙක් කියනකොට අපි ඒකට යටාත්පාත් වෙලා ඒ අවවාද අනුශාසනා පිළිගන්න පුළුවන් තවත් කෙනෙකුගේ තරවටුව ඉදිරියේ නිස්සබ්දව යටාත්පාත් වෙලා ඒ තරවටුව අපිට පිළිගන්න පුළුවන් එතකොට තමයි තපස් ගුණ වැඩෙන්නේ. එහෙම නැතුව මට බැන්නා බලන්න බාලයෙක් මට දොස් කිව්වා. මගේ අඩුවක් පෙන්වුවා. එයාට තියෙන අයිතිය මොකද්ද? මගේ අඩුව හදන්න. එයා කොහමද මට දොස් කියන්නේ? මගේ චරිතය ඝාතනය කරන්නේ කියලා. අපි විරුද්ධ වෙනවා ඒකට විරුද්ධව චෝදනා කරනවා ඒ චරිතය ජීවිතේ අපි අපහාස කරන්න, නිඳා කරන්න පෙළඹෙනවා නම් අපි තුල වැඩෙන්නේ ආර්ය ගුණධර්ම නෙමෙයි අනාර්ය ගුණධර්ම වඩ වඩාත් අපි මායයට එකඟ වෙනවා, වඩ වඩා සාසනයෙන් බැහැරව යනවා. මෙන්න මේ වර්තමාන தත්ත්වය අපි තේරුම් ගන්නට ඕනේ. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ යටාත්පාත්කම නැති නිසා අපේ චරිතවල අනන්ත අප්‍රමාණ පිරිහීම් ඇති වුණා. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි දැනගන්නට ඕනේ යටාත්පාත්කම නැති නිසා අනන්ත අප්‍රමාණ මට වැරදුනා. මං දකින දේවල් තුලින් මට වැරදුනා. හැයෙන දේවල් තුලින් මට වැරදුනා. යමක් දැක්කාම අපට සන්තෝෂයක් හිතෙන බලන්නකෝ දැන් ඉස්සර වාගේ නෙමෙයි නාම රූප වලින් ගැඹුරු දේවල් පේනවා. අයි මං ගොඩාක් දේවල් අහලා තියෙනවනේ. ගොඩාක් දේවල් මට තේරිලා තියෙනවනේ. මතක තියෙනවනේ. ඒ නිසා මට ගොඩාක් දේවල් ගැඹුරෙන් පේනවා කියලා උඩඟු වෙන්නේ නැද්ද? හිතුවක්කාර වෙන්නේ නැද්ද? අනිත් අයට වඩා Tamanගේ ප්‍රඥාව වැඩි කියලා පාරාට්ටු කරගන්නේ නැද්ද? මේ මොහොතේ තේරුම් ගන්නට ඕනේ යටහත්පත්කම අතුරුදාන් වෙලා, නියතමානිකම අතුරුදාන් වෙලා අපේ ශාසනයේ පැවිදි ජීවිතය තුළ අවංකභාවය අතුරුදාන් වෙලා එහෙනම් ඒ දකින හැම මොහොතක් තුළම අපි යටහත් පාත් වෙන්න ඕනේ. අනේ සාදු සාදු මගේ මේ මේ පුංචි පඤ්ඤාවට මෙච්චර වැටෙනවා නම් මගේ මේ අල්ප දැනුමට මෙච්චර තේරෙනවා නම් මේ පුංචි කමඨාන් තුළින් මට මෙච්චර දේවල් වැටෙනවා නම් සාරිපුත්ත මහරහතන් වහන්සේට මොනතරම් වැටෙන්නේ නැද්ද? කාශ්‍යප මහරහතන් වහන්සේට මොනතරම් වැටෙන්නේ නැද්ද? මොග්ගල්ලාන උපාලි කියන තෙරුන් වහන්සේලාට මොනතරම් වැටෙන්නේ නැද්ද? තථාගතයන් වහන්සේ මේ නාම රූප මොනතරම් ගැඹුරින් දකිනවා ඇද්ද? අනේ මේ මං වගේ අල්ප කෙනෙකුට මං වගේ ප්‍රඥාවෙන් සුළු කෙනෙකුට මෙච්චර දේවල් වැටෙනවා නම් ප්‍රඥාව පාරමිතාවක් වශයෙන් පුරන බෝධිසත්වරුන්ට මොනතරම් මේ නාම රූප වලින් කරුණාකාරණා තේරෙනවද පේනවද හිතෙනවද අනේ සාදු සාදු මෙච්චර මං අල්ප වෙලාත් මට මේ තරම් දැනෙනවයි කියලා තමන්ව යටහත්පාත් කරගන්න තමන්ට දැනෙන්නේ උපරිමේ නෙමේ අවමේ කියලා තමන්ගේ වටිනාකම අව탁සේරු කරගත්තාම අන්න එතන තපස් ගුණ වැඩෙනවා එහෙම නැතුව මන්තරා මේ නාම රූප වලින් ධර්මයේ දකින්න කෙනෙක් නැහැ. මන්තරා නාම රූප වලින් ධර්මයේ තේරුම් කරලා දෙන්න කවුරුත් නැහැ කියලා හිතනවා නම් එයාගේ මාන්නයව විනාශ කරනවා. එයාගේ හිතුවක්කාරකම, එයාගේ චරිතය අපිරිසිදු කරනවා. කවදාරි දවසක එයා අනාර්ය කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් අපේ චරිතවල අනන්ත අප්‍රමාණ අඩුපාඩු තියෙනවා. අපි දකින්න හැම තැනම අපේ යථාර්ථපාත්කම අපි තුල නැහැ කියන එක අපි 100ෙන් දකින්නට ඕනේ. අපට ඇයෙන වචන වලින් අපිට හිතෙනවා මේවා මං කලිනුත් අහලා තියෙනවනේ. ඇයි දෙපාරක් ඇහුවා මොකද තියෙන ප්‍රශ්නය? ඒ හිතුවක්කාරකම අපි හදා ගන්න ඕනේ නේද? ඒ මාන්නය හදා ගන්න ඕනේ නේද? එකපාරක් ආපේක තව හත් පාරක් ඇහුවා මොකද්ද අපට තියෙන ප්‍රශ්නය? එහෙනම් රතන සූත්‍රයේ අත්වතාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ සියලුම ආර්ය ශ්‍රාවකයෝ සාදු සාදු කියලා ඒක ශ්‍රවණය කළා. අනේ භාග්‍යතුන් වහන්සේ මේක ගිය මාසෙත් දේශනා කළානේ කියලා කිසිම කෙනෙක් කට ඇරලා වචනක් කිව්වේ නැහැ. තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මේ ගාතාව 500 වතාවක් ඇහුණාන් අපි සාදු කියලා ශ්‍රවණය කරනවා. තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් උන්වහන්සේගේ කටහඬෙන් වචනයක් ඇහෙනවා කියන්නේ අපි මොනතරම් වාසනාවන්තද අපට ඒ ගාතාවත් සූත්‍රයවත් ප්‍රශ්නයක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ කටහඬ අපට ඇහෙනවයි කියලා සාදු කියලා හත්වතාව ශ්‍රවණය කළේ නැද්ද? ඒ නියතමානිකම අපි තුල නැහැ නේද? ඒ යටාත්පාත්කම අපි තුල නැහැ නේද? ඒ අවංකභාවය අපේ චරිතවල අතුරුදාන් වෙලා නේද? එහෙනම් අපේ ඒ ಗುಣධර්ම පිරීච්ච නිසා අපේ චරිතය එන්න එන්න අපිරිසිදු වෙනවා. එහෙනම් අපිට ඇහෙන හැම දෙයක්ම අපි තේරුම් ගන්නට ඕනේ. එක දවසක් මම මේක ශ්‍රවණය කළා. කලින් ආපු දෙයක් තමයි. නමුත් නැවත අහන්න මට කුසල් තිබුණා. අනේ සාදු සාදු. නැවත වතාව මේ ධර්මයේ මට ශ්‍රවණය කරන්න තේරිච්ච නැති තැන් තියෙනවා නම් නැවත තේරුම් ගන්න. නැවත මට කුසලයෙන් අවස්ථාවක් දුන්නයි කියලා එහෙම යටාත්පත් වෙන්න පුළුවන් නම් එයා ඒකාන්ත වශයෙන්ම තාපසෙක්. ඒකට අපි සාක්ෂි දරනවා එයා තාපසෙක් යන බවට. එහෙනම් අපේ ජීවිතය ඇයෙන හැම වචනයක් තුළින්ම අපි මාන්නයක් හදනවා, ඉතුවක්කාරකමක් හදනවා, උඩඟුකමක් හදනවා. අනේ මේ කාරණා මම දන්නවනේ. මේක මට්ටම් තුනකින් මම දන්නවා. මේ කාරණාව හර විදිහට කියන්නත් මම දන්නවා. බලන්නකො ආපහු බොළඳ එකක් නේ කියන්නේ කලින් ආපු දේවල් අපරාධේ කාලේ මම ටික විවේක ගත්තා නම් මොනාරි මේ භාවනාවක් කරුවා නම් හොඳයි කියලා හිතනවා වඩන්න භාවනාවක් නෑ තියෙනේවා දැන් පිරියගෙන යන්නේ එහෙනම් අපේ ජීවිත කාලය තුලම අපට ශ්‍රවණය දෙන හැම දෙයක්ම අලුත් දෙයක් වශයෙන් අපිට හාන්න පුළුවන් නම් අපි තපස්සරු. ඇයි සබ්බේ සංඛාර අනිච්ච නම් හැම මොහොතෙම හැම දෙයක්ම අනිත්‍ය වෙනවා නම් කලින් ආපු දේ නෙමෙයි දැන් ආන්නේ වෙන එකක්. ඒත් ඒක අනිත්‍ය වෙලා ඉවරයි. මේ ආන්නේ වර්තමානයේ තුල අලුත් එකක්. මේකවත් දකින්න බැරි නම් මොන භාවනාවක්ද? මොකවත් වැඩෙන්නේ නැහැ. තියෙන ටිකක් පිරියනවා. ඒක ඒ තාපසයා දන්නේ නැහැ. එහෙනම් අපේ ජීවිත කාලය තුල අපි මේ සවන් දෙන හැම මොහොතක් තුලම අපිට අනන්ත අප්‍රමාණ දෘෂ්ටි ඇති වුණා. අනන්ත අප්‍රමාණ කෙලෙස් ඇති වුණා. අනන්ත අප්‍රමාණ උඩඟුකම්, ආංකාරකම්, හිතුවක්කාරකම් අපි තුල පැන නැග්ගා. ඒ හැම තැනම අපේ යටාත්පාත්කම, නියතමානිකම අපි හයිමි කරගත්තා. දැන් සීයේ මේ අඩුව හදාගන්න සෑම මොහොතක් ගානේ අපේ ශ්‍රවණය තුල මේ දෝෂය නිවැරදි කරගන්න එහෙනම් හැයන හැම මොහොතක් තුළම යටාත්පාත් වෙලා සවන් දෙන්න. අනේ මං වාගේ බොහොම දුර්වල කෙනෙක්, මං වාගේ සිල් නැති කෙනෙකුටත් මේ වගේ ධර්මයක් ඇහෙනවද? එහෙනම් මේ වගේ ධර්මයකින් සංග්‍රහ කරන්න තර මං වටිනාකමකින් යුක්ත කෙනෙක්ද? අනේ මට කිසිම වටිනාකමක් නැහනේ කියලා එහෙම නියතමානි වෙලා යටාත්පාත් වෙලා ශ්‍රවණය කරන මානසිකත්වය හදාගන්න කතා කරන හැම මොහොතක් තුළම අනිත් අයට වටිනාකම් දීලා කතා කරන්න ඔබ වහන්සේ මට වඩා දන්නාසේක ඔබ වහන්සේ මට වඩා ප්‍රඥාවෙන් ඉහළ වනසේක ඔබ වහන්සේ මට වඩා ගුණයාපත් වෙනසේක අනේ ස්වාමීනි ඔබ වහන්සේ කියනවා නම් ඒකේ ආයි අපිට කතා කරන්න දෝෂයක් නැහැ ඔබ වහන්සේ යමක් කියනවා නම් ඒක ගොඩාක් හිතලා කියන්නේ කියලා අනිත් අයට වටිනාකම් දෙන්නත් එතන තමන් අව탁සීරු කරගන්නත් අනිත් අයට සාපේක්ෂව තමන් යටාත්පාත් වෙන්නත් අපි දක්ෂ වෙනවා නම් ඒක ඒකාන්ත වශයෙන්ම මම කියනවා මේ භවයේ රාත් වෙනවා රාත් වෙනවාමයි ඒ රාත් වෙන බවට අපි හැප වෙනවා ඒ ගුණය ඒකාන්ත වශයෙන්ම අපි ඈතර කරනවා සසර දුකෙන් එහෙනම් අපි කතා කරන හැම මොහොතෙම අපට යම් කිසි කෙනෙක් යමක් කතා කරන හැම මොහොතෙම අපේ ಗುಣ නෙමෙයිද අපි කියන්නේ ඒ කාලේ මම මේම කරුවා අපිට මේක මේ විදිහට කරන්න තේරෙනවා මේක මේම නෙමෙයි කරන්න තින්නේ මේ විදිහටයි කරලා අපි අනන්ත අප්‍රමාණ අපේ දක්ෂකම් පෙන්වන්නේ නැද්ද අපේ මාන්‍ය අපි එතන නඩත්තු කරන්නේ නැද්ද? ඒ බාලයන්ගේ උපදේශ, ඒ අවවාද අනුශාසන අපේ සමච්චලයටපත් කරලා ඒකට අව탁සේරු කරලා නින්දාවටපත් කරපු අවස්ථා අපේ ජීවිතවල අත්දැකීම් වලින් අපිට නැද්ද? මේ සෑම අවස්ථාවක් තුළම අපි අපේ යටාත්පාත්කම අයිමි කරගත්තා, නියතමානිකම අයිමි කරගත්තා, ඒ වෙනුවට මාන්නයක් හදාගත්තා, උඩඟුකමක් හදාගත්තා. එහෙනම් මේ අඩුව හදාගන්නට ඕනේ. මේ අඩුව තේරුම් අරගෙන මේ මොහොතේ ඉඳලාම අපිව අපි නිවැරදි කරන්නට ඕනේ. යටාත්පාත්කම අපි සරණ යන්නට ඕනේ. අපි මේ ලෝකේ අන්ත අසරණ වෙච්ච කෙනෙක්, යාචකෙක් වෙලා ඉල්ලාගෙන කන කෙනෙක්. මේ ලෝකේ කිසිම කෙනෙකුට කිසිම දෙයක් අපට දෙන්න දෙන්නත් බෑ ගන්නත් බෑ ඒ තරම් කිසිම වත්කමක් නැති අන්ත අසරණ වෙච්ච යාචකෙක් මම කියන යටාත්පාත්කම හදා ගන්නට ඕනේ එහෙනම් මිනිස්සු කාලා බීලා විසිකරන ඉඳුල් ටික අරගෙන බඩවියත රැකගෙන ජීවත් වෙලා ඉන්න අන්ත අසරණ යාචකෙක් මම කියන මානසිකත්වය මං හදා ගන්නට ඕනේ අනිත් අයට වඩා ප්‍රඥාවෙන් අඩු කෙනෙක් මම ඒ යටාත්පාත්කම් මං අදා ගන්නට ඕනේ. අනිත් අයට වඩා තේරුම මට ගොඩාක් අඩුයි. බොහොම අල්ප ලෙස තේරෙන්නේ මට විතරයි කියන ඒ යථාර්ථපාත්කම නියතමානිකම හදා ගන්නට ඕනේ. අනිත්‍යයට වඩා ප්‍රඥාවෙන් අඩුම කෙනා මම සීලයෙන් අඩුම කෙනා මම අනිත් හැමෝම මට වඩා ප්‍රඥාවෙන් අධිකයි අධිශීලයෙන් යුක්තයි කියලා අනිත්‍ය හැමෝටම ගරු කරනවා නම් අනිත්‍ය ප්‍රශංසාවටපත් කරනවා නම් ඒ යටාත්පාත්කම අපි තුල ස්ථිර වෙලා ඉවරයි එහෙනම් අනන්ත අප්‍රමාණ මේ තපස් ජීවිතය ගත කරනකොට ඇයි මම සකු르දාගාමි වෙන්නේ නැත්තේ? ඇයි මම අනාගාමි වෙන්නේ නැත්තේ? ඇයි මම රාහත් වෙන්නේ නැත්තේ? මෙච්චර කාලයක් කළා අවුරුදු 5ක් කළාත් මගේ මාන ජීවිතයේ අවුරුද්දක් දෙකක් සම්පූර්ණ වෙලාත් තාම සෝවාන් වුණා මොකද්ද මේකට හේතුව කියලා බලනකොට මේ ಗುಣධර්ම වල අඩුපාඩු නෙමෙයිද අපි ළඟ තියෙන්නේ? සංගවිච්ච කෙලෙස් නේද මාර්ගඵල වලට බාධාවක් වෙලා තියෙන්නේ. සංගවිච්ච සෑම කෙලෙසයක්ම අද ඉඳලා හඳුනා ගන්න ඒවා ආලෝකයෙන් දකින්න ඒ හැම එකක්ම නිරෝධ කරන්න තවත් ලෝභයට සැඟවිලා ඉන්න දෙන්න එපා ద్వේෂයට සැඟවිලා ඉන්න දෙන්න එපා රාගයට සැඟවිලා ඉන්න දෙන්න එපා තවත් පරිගැනීමේ අදහස් තියනවා ඒ ద్వේෂයට වෛරයට සැඟවිලා ඉන්න දෙන්න එපා ඒ හැම කෙනාටම නිරෝධ වෙලා යන්න අරින්න ඒවා සිටිවිලි වලින් නිදහස් කරගන්න ඒ සියලෝම දෙනාට සමාව දෙන්න ලද දෙයින් සන්තෝෂයටපත් වෙන ලද දෙයින් සෑයීමටපත් වෙන ඒ මානසිකත්වයෙන් ලෝභය නිරෝධ කරලා දාන්න හැම දෙම මගේ යහපතට කියලා ඒ හැමදේම මට කළේ යහපතට කියලා ඉතලා द्वේෂය නිරෝධ කරලා දාන්න මේ ලෝකේ හැමදාම මං දුක් විඳලා විඳලා ඉන්නේ මේ පංචකාම නිසා නේද? ඒ පංචකාම දැනුත් මට පිනවන්න අවස්ථාව ලැබුණොත් මං නැවත නැවත සසරට යනවා. මං මේකෙන් ඈතර වෙන්නට ඕනේ, නිදාස් වෙන්නට ඕනේ කියන මානසිකත්වයෙන් ඒ රාගය නිරෝධ කරලා දාන්න. මේ විදිහට ගුණ ධර්ම වලින් කෙලස් ටික නිරෝධ කරොත් තමයි අපිට ඒකාන්ත වශයෙන්ම මාර්ගඵල නිවන් අවබෝධ වෙන්නේ. එහෙම නැතුව නැවත නැවත කෙලෙස් වලට කැමති වෙලා නැවත නැවත කෙලෙස් පෝෂණය කරන්න පටන් ගත්තොත් නැවත නැවත පංචකාම පිනවන්න අපි වෑයම් කෙරුවොත් ඒකාන්ත වශයෙන්ම නැවත ඉපදෙනවා ඒකාන්ත වශයෙන්ම නැවත දුක් විඳිනවා භවගාමි ජීවිතයට ඉමිකම් කියනවා ඒකටත් අපි අප වෙනවා හේතුව කෙලෙස් ඇත්තෝ සසර යන්නෝ කෙලෙස් නැත්තෝ සසරෙන් එතර වෙන්නෝ එහෙනම් අපි ඉන්නේ කෙලෙස් එක්ක නම් කිසි දෙයක්ම සැක හිතන්න එපා නැවත ඉපදෙනවා අපි කෙලෙස් නිරෝධ කරනවා නම් සැක හිතන්න එපා ඒක ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනවම් පානවා එහෙනම් අපේ ඇසකන දිවනාසය සමසිත කියන මේ ආයතන හයම කල්පනා කරනකොට ආයතන හයම දකිනකොට අහනකොට ආයතන හයම අපි කටයුතු වල නිරත වෙනකොට හැම මොහොතෙම අපි අකීකරුකම නේද අපි හැදුවේ යටාත්පාත්කම අපි හැදුවේ නෑ නේද සිටිවිලි වලින් එන සිටිවිලි වලට අපි මොනතරම් මාන්නි වුණාද අනේ මේ තරම් ගැඹුරෙන් මට තේරෙනවා මේ තරම් ගැඹුරෙන් මට ගවේෂණය කරන්න පුළුවන් මේ තරම් ගැඹුරෙන් මට හිතන්න පුළුවන් කියලා අකීකර වුණා නේද උඩ ඉරඟ වුණා නේද? ධර්මයේ Tamanට වැඩිපුර වැටෙනවා කියන මාන්නය ඇති කරගත්තා නේද? ඒ හැම මොහොතෙම අපි කීකරුනේ නැ යටාත්පාත් උනේ නැ අපි යටාත්පාත් වෙන්නට ඕනේ අනේ මේ ශාසනය පැවිදිකම නිසා තමයි මට මෙච්චර දේවල් තේරුම් ගන්න අවස්ථාව ලැබුණේ මේ තේරුම් ගැනීමේ හැකියාව ශාසනය සතුයි මම තා ශාසනය පැවිදි වෙච්ච නිසා නේද මේ තරම් ප්‍රඥාවක් මට වැඩුණේ එහෙනම් ශාසනයට තමයි මේ ප්‍රඥාව අයිති මේ විදියට තමන් මේ හැම දෙයකටම අයිති නෑ තමන්ට කිසිම වටිනාකමක් නෑ මෙන්න මේ අව탁සේරුව යටාත්පාත්කම තමන් තුළ නිතරම තියෙන්නට ඕනේ. ඒක තමන්ගේ ජීවන චර්යාව තුළ වඩන්නට ඕනේ. එහෙනම් මේ විදියට අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ ඒ නියතමානිකම යටාත්පාත්කම අපි හදනවා ඒ යටාත්පාත්කම තුළින් අපේ මානසිකත්වයේ අපේ නැවත නැවත ආර්ය මාර්ගය තුල ස්ථාපිත කරනවා නම් ඒකාන්ත වශයෙන්ම මාර්ගඵල ලැබෙනවා ඒකාන්ත වශයෙන්ම සංසාර විමුක්තියටපත් වෙනවා එහෙනම් අපි ඇස්වලින් අපි උඩඟු වුණා ඇස්වලින් අපි අකීකර වුණා මාන්නෙන් උම්මතකෙක් වුණා කන් වලට එන වචන වලින් අපි අනන්ත අප්‍රමාණ අකීකර වුණා එකඟතාවය දෙයක් නැතුව අපි මාන්නෙන් මත් වුණා. ඒ හැම අඩුවක්ම තේරුම් ගන්න වචනවල දෝෂ අනන්ත අප්‍රමාණ, චර්යාවල දෝෂ අනන්ත අප්‍රමාණ, සිටිවිලි වල දෝෂ අනන්ත අප්‍රමාණ. මේ සෑම අඩුවක්ම දැන් ඉඳලාම මේ තප්පරේ ඉඳලාම තේරුම් අරගෙන අඩුව හදන්න යටාත්පාත්කම තපස් ගුණයක් වශයෙන් වඩන්න. භාග්‍යතුන් වහන්සේ මොනතරම් යටාත්පාත් වුණාද? තමන් වහන්සේගේ බණ ටික ගීයේ කැවිලා කියනවා අනේ සාදු සාදු ඒ බණ මට කියන්න කාගේ බණද කියලා අනකොට ඒ ගීයා කියනවා යනවා ජේතවනාරාමේ ඉන්නවා ගෞතම තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ ධර්මය අනේ ශ්‍රේෂ්ඨයි මට කියන්න පින්වත කියලා භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ බණ බිම වාඩි වෙලා සාදු කිය කිය ඒ බණ ශ්‍රවණය කළා එනම් බලන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේට මේ තරම් යටාත්පාත්කමක් තියෙනවා නම් නියතමානිකමක් තියෙනවා නම් ඒ ඥාන වලින් ඉපදිච්ච ශ්‍රාවකයන් නේද අපි ඒ ඥාන වලට අනුබද්ධව තපස් ජීවිතය ගත කරන තපස්වරු නේද අපි එනම් භාග්‍යතුන් වහන්සේ වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකත්වය ලැබිලා ඒ ශාසනයේ තපස් රකින්න තපස්වර වෙලා අපි ළඟ ඒ නියතමානිකම නැත්තම් යටාත්පාත්කම නැත්තම් අපි ශාසනයේ අයිතිය අපිට තියනවා කියන්නේ කොහොමද? එහෙනම් ශාසනයේ අයිතිය අපට තියෙන්න අපි තපස්වර වෙන්න අපිටත් ඒ වගේ නියතමානි ಗುಣධර්ම තියෙන්න ඕනේ යටාත්පාත් වෙන්න ඕනේ. අද ඉඳලා අපි සියලුම දෙයට යටාත්පාත් වෙමු. සංඥා සංස්කාර වලට යටාත්පාත් වෙමු. හැම මොහොතක් ගානේ තමන්ව අවතක්සේරු කරගමු. තමන්ගේ අවතක් කට්ටක්සේරුව තුළින් තමන්ගේ නියතමානිකම අවංකභාවය අපි ලෝකෙට එළිදරව් කරමු. ඒ තුළින් අපේ ಗುಣ ටික ਸਰව සම්පූර්ණ කරගනිමු. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි හැමෝම යටාත්පාත්කම ගුණයක් ලෙස වඩන්නට ඕනේ. සෑම දෙයක් තුළින්ම තමන්ව අව탁සේරු කරගන්නට ඕනේ. තමන්ට වටිනාකමක් දෙනවයි කියන්නේ මාන්න්‍ය උඩඟු අහංකාරය ඇති වෙනවා. වටිනාකම අඩු කරනවා අව탁සේරු කරනවායි කියන්නේ නියතමානිකම අවංකකම යටාත්පාත්කම අපි තුල ලැබෙනවා. එහෙනම් තමන්ව අව탁සේරු කරන්න හැම මොහොතෙම අනිත් අයට යටාත්පාත් වෙන්න අනිත් අයට කීකරු වෙන එක තපස් ගුණයක් වශයෙන් අදන්න කිසිම කෙනෙකුට විරුද්ධව කිසිම දෙයක් කරන්න එපා හැමෝටම යහපත කරන එක ගුණයක් වශයෙන් වඩන්න අනිත් අයගේ යහපත පිණිස ජීවත් වෙන අනිත් අයගේ යහපත පිණිස කතා කරන එක තමන්ගේ ගුණයක් කරගන්න එහෙනම් මේ කමඨාන ධර්ම දේශනාව හොඳට සිතේ තැම්පත් කරගෙන මේ තප්පරේ ඉඳලා යටාත්පාත්කම ගුණයක් වශයෙන් වඩමු මේ මොහොතේ ඉඳලා යටාත්පාත්කම සරණ යමු එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ උඩඟුකමෙන් ආංකාරයෙන් අකීකරුකමෙන් අපි කටයුතු කළා ඒ කිසිම අඩුවක් නැවත අපේ ජීවිතේ වෙන්න බෑ නැවත කිසිම මොහතක අපේ ජීවිතවල එවැනි අඩුපාඩු මතුවෙන්න බෑ. අදින් පස්සේ ඒ හැම දෙයකම අපි ආයිබෝවන් කියනවා. ඒ සියලුම දේවල් අපි අපේ ජීවිතවලින් අයින් කරලා අද ඉඳලා තිසරණ සරණ යන තථාගතයන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවක ශ්‍රාවිකාවක් වෙලා අපි හැමෝම මේ ගුණධර්මයේ වඩමු. එහෙනම් අපේ යටාත්පාත්කම හැම මොහොතක් තුළම අපි 100න් ඉඳගෙන වඩන්නට ඕනේ. අපි හැම මොහොතෙම අවතක් සේරු කරන්නට ඕනේ. කොච්චර ගැඹුරෙන් අපට තේරුණාද? ඒ තේරෙන හැම දෙයක්ම භාග්‍යතුන් වහන්සේටත් මේ ශාසනයටත් අපි පූජා කරලා අපි අව탁සේරු කරගන්නට ඕනේ. අනිත් අය අපට වඩා වටිනවායි කියලා දකින්න ඇස් වලට පුරුදු කරන්නට ඕනේ. හැයෙන හැම දෙයක් තුලින්ම අනිත් අය ශ්‍රේෂ්ඨයි කියලා දකින්නට ඒ කන පුරුදු කරන්නට ඕනේ. කතා කරන හැම මොහොතෙම අනිත් අයගේ ගුණක කතනය කරන්න අපි අව탁සේරු කරගන්නට වචනයට උරු කරන්නට ඕනේ. ජීවත් වෙන හැම මොහොතක් තුලම අනිත් අයට වඩා නියතමානිකමෙන් අවංකකමෙන් යට රත් පාත් වෙලා ඇසිරෙනට අපේ කයට අපි උරු කරන්නට ඕනේ. සිටිවිලි වල අව탁සේරුවයි යටාත්පාත්කමයි පුරුදු කරන්නට ඕනේ. මෙන්න මේ විදියට අපට ජීවත් වෙන්න පුළුවන් නම් මෙන්න මේ ආකාරයට අපේ තපස් ජීවිතය ගත කරන්නට පුළුවන් නම් ඒ කාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවය තමයි අවසාන භවය. මේ ආයුෂ් කල්පයේ තුලදී අනිවාර්යෙන් අපි පිරිණිවන් පානවා. එහෙනම් මේ ධර්ම දේශනාව හොඳට සිතේ ධාරණය කරගන්න යටාත්පාත් කමේ ඒ වටිනාකම හොඳට සිතට තේරුම් කරලා දෙන්න. ඒක නැවත නැවත පුරුදු පුහුණු කරන්න. ආයතන හැම දෙයක් තුලින්ම මේ යටාත්පාත්කම පුරුදු කරලා ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා මේ භවයේ පිරිණිවන් පාන්න මේ කමඨාන ධර්ම දේශනාව මේ තුලින් ලබාගත් අවබෝධය දැනුම අපි සිසිලු දෙනාගේම පරිණිරවාණය පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.